සීමා බන්ධන විනය කර්මය සීමා බන්ධනය විනයානුකූලව නොකරනොහොත් එහි කෙරෙන විනය කර්ම එකකොදු හරි නොයන බැවින් සීමා බන්ධනය ඊතා පරිස්සමෙන් ඊතා සැලකිල්ලෙන් ඊතා පිරිසුදු ලෙස කළ යුතු විනය කර්මයකි එය පිරිසුදු ලෙස කරහැකවීම පිණිස සීමා විපත්ති 11 හා ත්‍රිවිධ සීමා සම්පත්තියද දත යුතුය. අති කුද්දකා අති මහති ඛණ්ඩ නිමිත්තා ඡායා නිමිත්තා අනිමිත්තා බහි සීමේ තිත සමත්තා නදියා සමත්තා සමුද්දේ සමත්තා ජාතස්සරේ සමත්තා සීමාය සීමං සම්බින්දන්තේන සම්මතා සීමාය සීමං අජ්ජුත්තරේන තේන සම්මතාති ඉමේහි ඒකාදසහි ආකාරේති සීමතෝ කම්මානි විපජ්ජಂತಿ මෙසේ වදාරා ඇති බැවින් ඊතා කුඩා සීමාවය ඊතා මහත් සීමාවය කඩ වූ නිමිති ඇති සීමාවය ඡායා නිමිත්තෙන් සම්මත සීමාවය නිමිති නොකියා සම්මත සීමාවය සීමාවෙන් පිටත සිට සම්මත කළ සීමාවය නදියෙහි සම්මත සීමාවය සමුද්‍රයේහි සම්මත සීමාවය විලෙහි සම්මත සීමාවය පුරාණ සීමාවක් හා මිශ්‍ර කොට සම්මත සීමාවය පුරාණ සීමාවක් යටකොට සම්මත සීමාවය යන සීමා 11 විපත්ති සීමාවෝය ඒ සීමාවන්හි කරන විනය කර්මයෝ සිද්ධියට නොපැමිණෙති. 1. ඊතා කුඩා සීමාව නම් භික්ෂූන් 21 නමකට හිඳ විනය කර්මක් කිරීමට ඉඩ නැත්තා වූ සීමාවය. 2. ඊතා මහත් සීමාව නම් දෙගින් පළලින් තුන් යොදුනකට වඩා මදකුදු මහත් වන සීමාවය. 3. ඛණ්ඩ නිමිත්ත සීමාව නම් නිමිත්තෙන් නිමිත්ත ගටා නිමිත්ත කීර්තනය නොකොට සම්මත කළ සීමාවයි. නිමිති නම් සීමාවක මායම් සලකුණුයි. සීමාවක් සම්මත කරන කල්හි විනයදරයා විසින් එක් තැනකින් පටන්ගෙන පුරත්තිමාය දිසායකින් නිමිත්තං යනාදීන් නිමිති ਵਿਚාරමින් එයට පිළිතුරු ලද කල්හි ඒසෝ පාසානෝ නිමිත්තං යනාදීන් පිළිවෙලින් නිමිති කිය යුතුය. එසේ කීමේදී අවසාන නිමිත්ත කියා නැවත එය පළමු කී නිමිත්ත හා සම්බන්ධ වනු පිණිස පළමු කීර්තනය කළ නිමිත්ත නැවතද කීර්තනය කළ යුතුය. එසේ නොකොට අවසාන නිමිත්ත කීර්තනයේ නවත්වා සම්මත කළ සීමාව කඩ වූ නිමිති ඇති සීමාවක් වෙයි. එය අසීමාවකි. තවද නිමිත්තට නුසුදුසු දෙයක් නිමිත්ත වශයෙන්ගෙන සම්මත කළ සීමාවද ඛණ්ඩ නිමිත්ත සීමා නම් වෙයි. 4. ඡායා නිමිත්ත සීමාවය යනු වෘක්ෂ පර්වතාදී යම් කිසිවක ඡායා නිමිති වශයෙන්ගෙන සම්මත කළ සීමාවයි. 5. අනිමිත්ත සීමාවය යනු නිමිති තබන ලදියේ වී නමුත් නිමිත්ත කීර්තනය නොකොට සම්මත කළ සීමාවය. 6. සීමාවෙන් පිටත සිට සම්මත කළ සීමාවය යනු නිමිත්ත කීර්තනය කොට නිමිති වලින් පිට සිටගෙන සම්මත කළ සීමාවය. 7 8 9 සබ්බා භික්කවේ නදී අසීමා සබ්බෝ සමුද්දේ අසීමා සබ්බෝ ජාතස්සරෝ අසීමා යැයි වදාරා ඇති බැවින් ගංගාවෙහි හෝ මුහුදෙහි හෝ විලෙහි හෝ සම්මත කරන සීමාවෝ සීමා නොවේති. 10. කලින් සම්මත කළ සීමාවකින් සුළු කොටසක් හසු කොට සම්මත කළ සීමාවද අසීමාවකි. 11. කලින් සම්මත කළ සීමාවක් සම්පූර්ණයෙන් හෝ සීමාවකින් හතර නමකට වාඩි විය හැකි තරමේ කොටසක් හෝ අසුකොට සම්මත කළ සීමාව පුරාණ සීමාවක් යටකොට සම්මත කළ සීමාවය. එයද අසීමාවකි. ත්‍රිවිධ සම්පත්තිය යනු නිමිත්ත සම්පත්තිය පරිස සම්පත්තිය කම්ම වාචා සම්පත්තිය යන මේ තුනයි නිමිත්ත යනු සම්මත කරන භූමියේ මායිම් සලකුණුයි. පඨමං නිමිත්තා කිත්තේ තබ්බා පබ්බත නිමිත්තං පාසාන නිමිත්තං වන නිමිත්තං රුක්ඛ නිමිත්තං මග්ග නිමිත්තං වම්මික නිමිත්තං නදී නිමිත්තං උදක නිමිත්තං යයි වදාළ බැවින් සීමාවකට නිමිති වශයෙන් ගත යුතු වස්තු 8කි. එනම් පර්වත ගල, වනය, වෘක්ෂය, මාර්ගය, තුඹස, ගඟ, ජලය යන මේ අටය. පබ්බත නිමිත්ත පස්කන්ද ගල්කන්ද පස්ගල් කලවම් කන්ද යැයි පර්වත තුන් වර්ගයකි. උස්ව පිහිටියේ ඇතකුගේ ප්‍රමාණයකට කුඩා නම් එය පර්වත සංඛ්‍යාවට නොගැනේ. වැලි කඳුද පර්වත සංඛ්‍යාවට නොගැනේ. එබැවින් ඇතෙකු පමණට උස් නොවන කඳු හා වැලි කඳු සීමා නිමිති වශයෙන් නොගනනු ලැබේ. සතර පැත්තෙන් පර්වත හතරක් ඇති තැන ඒවා නිමිත්ත වශයෙන් කියා සීමා සම්මුතිය කළ හැකිය. පර්වත තුනක් ඇති කලෙහි නිමිති තුනෙන්ද සීමා බන්ධනය කළ හැකිය. නිමිති එකකින් හෝ දෙකකින් සීමා බන්ධනය නොකළ හැකිය. පර්වතයේ කොටසක් සීමා භූමියට ඇතුළු කොට බන්ධනය කරතොත් පර්වතය සීමා නිමිත්ත වශයෙන් කීර්තනය නොකොට එහි පිහිටි ගසක් හෝ ගලක් හෝ තුඹසක් හෝ සීමා නිමිත්ත කරගත යුතුය. නිමිත්ත සෑම කල්හිම සීමා භූමියෙන් පිටත තිබිය යුතුය. ඒකාබද්ධ පර්වත දෙකක් එක් නිමිත්තක් වශයෙන් මිස නිමිති දෙකක් වශයෙන් නොගත යුතුය. වක්‍ර පර්වතයක් සීමා භූමියෙන් දෙතුන් පැත්තක පිහිටියේද එය එක් දිශාවකට පමණක් නිමිත්ත වශයෙන් ගත යුතුය. පර්වතය ඇතත් අනික් පැතිවලට අනික් දෙයක් නිමිත්ත කරගත යුතුය. සම්පූර්ණ පර්වතය සීමා භූමියට ඇතුළු කොට සීමා බන්ධනය කරතොත් ඉන් පිටත පිහිටි ගස්ගල් ආදිය නිමිති කරගත යුතුය. පාෂාණ නිමිත්ත කවර જાතියකට වුවද අයත් ගලක් සීමා නිමිත්තට යෝග්‍යය. යබොරද පාෂාණ සංඛ්‍යාවට යයි. එබැවින් එය සීමා නිමිත්තකට යෝග්‍යයි. ඇතෙකු පමණට හෝ එයට වඩා විශාල හෝ මහත් ගල් පර්වත නිමිත්ත වශයෙන් මිස පාෂාණ නිමිත්ත වශයෙන් කීර්තනය නොකළ යුතුය. පාෂාණ නිමිත්ත වශයෙන් කීර්තනය කළ යුත්තේ ඇතෙකුට කුඩා ගලය. කුඩා ගල් කැට රාශියක් හෝ ගඩොල් කැටයක් හෝ පාෂාණ නිමිත්ත වශයෙන් නොගත යුතුය. කත්තිංස ඵල ගුල පිණ්ඩ පරිමාණෝ වට්ටති න තතෝ කුද්දක කතරෝ යනුවෙන් දෙතිස් පළමක් බර සකුරු පිටක් පමණ ඇති ගලට කුඩා ගලක් සීමා නිමිත්ත වශයෙන් නොගත යුතු බව විනය අටුවාවේ දක්වා තිබේ. මේ රටේ වෛද්‍ය ව්‍යවහාරයේ හැටියට මදටිය 20ක් කලඳකි. කලං 12ක් පළමකි. ඒ මිම්මේ හැටියට පළම් දෙතිස රාත්තාල් පසකුත් තුන් කාලක් පමණ වෙයි. මගධ දේශයේ භාවිතා කරන මිම්ම ලෝක විවහාර මිම්මෙන් දෙගුණයක් ඇති බවද දෙතිස් පළම මගධ මිම්මෙන් ගතියුතු බවද කියති. නානා මිනුම් ක්‍රම ඇති බැවින් අටුවාවෙහි දැක්වෙන පළම අවිනිශ්චිතය. එහෙත් එතරම් විශාල සකුරු පිඬු ඇතිවිය නොහැන බැවින් අඩි දෙක තුන පමණ ඇති දැනට සීමා නිමිති වශයෙන් ගන්නා ගල් කණු සීමා නිමිත්තට ප්‍රමාණ නොවේතයි නොකිය හැකිය. බුරුමේ විනයගරුක තෙරුන් වහන්සේලා නිමිති වශයෙන් ගල් කණු සිටවා සීමා බන්ධනය නොකරති. වලවල් හාරා ජලය පුරවා උදක නිමිත්තෙන් සීමා බන්ධනය කෙරෙති. තැන් දැන ගැනීම සඳහා ගල් කණු පසුව ඒ තැන් වලින් පිහිටවති. ගල්තලාව කොපමණ මහත් වූද පාෂාණ නිමිත්ත ලෙස ගත හැකිය. ඉදින් මහ ගල්තලාවකින් කොටසක් සීමා භූමියට ඇතුළු කරනු කැමැත්තෙන් නම් ගල්තලාව සීමා නිමිත්තක් වශයෙන් නොගෙන එය මතුයෙහි ඇති අනිකක් සීමා නිමිත්ත කරගත යුතුය. එකම ගල්තලාවක් සීමා භූමියෙන් දෙතුන් පැත්තක පිහිටියේ නම් එය එක් පැත්තක නිමිත්ත වශයෙන් පමණක් ගත යුතුය. එකම ගල්තලාව නිමිති දෙක තුනක් වශයෙන් කීර්තනය නොකළ යුතුය. අනෙක් පැතිවලට නිමිති වශයෙන් අනෙක් දෙයක් ගත යුතුය. වන නිමිත්ත ඇතුළත හරය නැති තල් පොල් කිතුල් ආදී ගස් වලින් සැදුණු වනය සීමා නිමිත්ත වශයෙන් ගැනීමට සුදුසුය. සීමා නිමිත්ත වශයෙන් ගත යුත්තේ ඇතුළත හරය ඇති ගස් වලින්ම සදුනා වූ හෝ ඇතුළත හරය ඇති ගසින් මිශ්‍ර වූ හෝ වනයයි. වනයක් වීමට යටත් පිරිසෙන් ගස් හතරක් පහක්වත් තිබිය යුතුය. ගස් දෙක තුනක් වන නිමිත්තක් වශයෙන් නොගත යුතුය. නිමිත්තක් වශයෙන් ගන්නා වනය කොතෙක් මහත් වූද මහත් වීමෙන් දෝෂයක් නැත්තේය. වන මැද සීමා බන්ධනයක් කරතොත් වනයේ නිමිත්තක් වශයෙන් නොගත යුතුය. වනයෙන් කොටසක් ඇතුළු කොට සීමා බන්ධනය කිරීමේදීද වනය නිමිත්තක් වශයෙන් නොසලකිය යුතුය. සීමා භූමිය තුල වනයක් නැතිව ඒ භූමිය වටා වනය පිහිටා ඇති තැනක සීමා බන්ධනය කිරීමේදී වටා පිහිටි වනය එක් දිශාවකට නිමිත්ත වශයෙන් කීර්තනය කළ හැකිය. රුක්ඛ නිමිත්ත රූක්ෂ නිමිත්ත වශයෙන් ගන්නා ගසද ඇතුළත හරය ඇති ගස් වර්ගයකට අයත්ගත් ගසක් විය යුතුය. හුන, බට, පොල්, පුවක් ආදී හරය පිට පිහිටි ගස් සීමා නිමිත්ත වශයෙන් ගැනීමට සුදුසු නොවේයි. ඇතුළත හරය ඇති ගස් වර්ගයකට අයත් නම් උසින් අටගොලක් පමණ වූද මහතින් පන්හිඳක් පමණ වූද ජීවමාන ගස සීමා නිමිත්තකට සුදුසුය. මහත් වූයේද මල ගස නුසුදුසුය. බිම පිහිටි ගස මිස වාජනයක පිහිටි ගස සීමා නිමිත්ත කර නුසුදුසුය. වාජනයක රෝපිත ගසක් සීමා නිමිත්ත කරනු කැමැත්තේ නම් එය බිම පිහිටවා ගත යුතුය. එකෙනෙහිම රෝපණය කළ ජීවත්වීම ගැන විශ්වාසය නොතැබිය හැකි ගසද සීමා නිමිත්ත වශයෙන් නොගතිය යුතුය. අතුවලින් මුල් බැස විශාල ප්‍රදේශයක පැතිර පවත්නා නුගගස ඇත්තේය. එබඳු ගස එක්තැනකට මිස දෙතුන් පළකට නිමිත්ත වශයෙන් කීර්තනය නොකළ යුතුය. නොඑක් තන්වල මුල් බැස ඇතත් ගස එකක්ම වන බැවිනි. මග්ග නිමිත්ත වතු කුඹුරු වැව් පොකුණු ආදියට යන කෙටි පාරවල් සීමා නිමිත්තට නුසුදුසුය. සීමා නිමිති වශයෙන් ගත යුත්තේ යටත් පිරිසෙන් ගම් දෙක තුනක්වත් විනිවේද යන දීර්ඝ මාර්ගයයි. යම් කිසි පිය මගක් රියමගින් පටන්ගෙන නැවත ඒ රියමගටම වැටි කෙලවර වේ නම් ඒ මගද සීමා නිමිත්තක් වශයෙන් නොගත යුතුය. දීර්ඝ මාර්ගයක් වුවද මගීන් විසින් හැරදමන ලද්දක් වේ නම් එයද සීමා නිමිත්තට නුසුදුසුය. සීමා නිමිත්ත වශයෙන් කීර්තනයට සුදුසු වන්නේ මගීන්ගේ ගමන් කිරීමද ඇති යටත් පිරිසෙන් ගම් දෙක තුනක්වත් විනිවිද යන මාර්ගයයි. වෙන් වශයෙන් පටන් ගැනීම ඇති දෙමගක් යම්කිසි තැනකදී එක් වී ඇතිනම් ඉන් එකක් මිස දෙකම සීමා නිමිති නොකළ යුතුය. සීමා නිමිති එකිනෙක වෙන්ව තිබිය යුතුය. වම්මික නිමිත්ත එදිනම බඳිනාලද අටගොලක් උස ඇති ගව අඟක් පමණ මහත් වූ තුඹසද සීමා නිමිත්ත වශයෙන් ගැනීම සුදුසුය. එයටද කුඩා තුඹසක් සීමා නිමිත්තක් වශයෙන් ගැනීමට සුදුසු නොවේ. කන්දක් පමණ මහත් වූයේද තුඹස සීමා නිමිත්තට සුදුසු වෙයි. සීමා භූමිය වටා ඒකාබද්ධව පිහිටි තුඹසක් වේ නම් එය එක් දිශාවකට නිමිත්ත වශයෙන්ම කීර්තනය කළ යුතුය. නදී නිමිත්ත වස්සාන ඍතුවේහි දස දිනකට පසළොස් දිනකට වර බැගින් වර්ෂාව පවත්නා කලෙහි යමක වර්ෂාව නැවතුන කෙනෙහිම වතුර ගලා යාමද නවතින්නේ නම් ඒ නදී සංඛ්‍යාවට නොපැමිණෙයි. යමක කියන ලද පරිදි වර්ෂාව පවත්නා කාලය වස්සාන ඍතුවේ නොනවති ජලා ජලය ගලා යාම සිදුවේ නම් විනේහි නිමිති පරිදි තුන් මඩුලු වසා හැඳි භික්ෂුණිය තොටින් හෝ නොතොටින් හෝ ගඟට බැස ඊතරවන කලෙහි ඇගේ අඳනය තෙමෙන පමණට ජලය ඇත්තේ නම් ඒ නදී සීමා නිමිත්තට හා අනිකුත් විනය කර්මවලටද සුදුසු නදිය වෙයි. නියං කාලවලදී වතුර ගලා යාම නැවතී ඇත්තේද නදිය අ නදියක් නොවේ. එකල්හිද එය නදී නිමිත්ත වශයෙන් ගැනීමට සුදුසුය. මිනිසුන් විසින් අමුණු බැඳීමෙන් කුඩා නදියක් වතුර ගලා යෑම නැවතී ගියේ නම් ඉන්පසු එය නදීමිත වශයෙන් ගැනීමට සුදුසු නොවේයි. ආවරණයේ ඉක්මවා වතුර ගලා යේ නම් නදී නිමිත්තට සුදුසුය. නදී නිමිත්ත වශයෙන් කීර්තනයට සුදුසු වන්නේ ගලා යන ජලයයි. නැවතී ඇති ජලය සීමා නිමිත්ත වශයෙන් කීර්තනය කරහොත් කලයුත්තේ උදක නිමිත්ත වශයෙනි. සීමා භූමිය වටා ගලා යන ගඟ එක් දිශාවකට මිස දිශා දෙක තුනකට නිමිත්ත වශයෙන් නොගත යුතුය. සීමා භූමිය වටා පිහිටි එකිනෙකට සම්බන්ධයක් නැති ගංගා ඇත්තේ නම් ඒවා ඒ ඒ දිශාවේ නිමිති වශයෙන් ගත හැකිය. මහා ගංගාවකින් වතුර ගැනීම පිණිස කැපූ ඇල නිතර වතුර ගලා යන්නක් වුවද සීමා නිමිත්තට සුදුසු නොවේ. මිනිසුන් කැනූ ඒ ජලමගෙහි පසුව බොහෝ ගඟදිය ගලා යාමෙන් මහත් වී ඔරුපාරු යන කිඹුලුන් වෙසෙන ගඟක් වී නම් එකල්හි එයද නදී නිමිත්ත වශයෙන් ගැනීමට සුදුසු වෙයි. නිමිත්ත වශයෙන් ගැනීමට සුදුසු නදියේ දිග පළල ප්‍රමාණයක් දක්වා නැත. උදක නිමිත්ත පොළොවෙහි කොතනක හෝ රැස්ව ඇති ගලා නොයන ජලය උදක නිමිත්තට සුදුසුය. එහි ප්‍රමාණ නියමයක් නැත. ඌරන් බල්ලන් කැනූ වලක හෝ ක්‍රීඩා පිණිස ළමයින් කැණූ වලක හෝ රැස් වී ඇති ජලය උදක නිමිත්ත වශයෙන් ගැනීමට සුදුසු වෙයි. එකෙනෙහිම වල කැණ පුරවන ලද ජලය වුවද කර්ම වාක්‍ය කියා අවසන් වනතුරු පවතින්නේ නම් එයද සීමා නිමිත්ත වශයෙන් ගැනීමට සුදුසුය. එබඳු සුළු ජලයක් නිමිත්ත කොට සීමා බන්ධනය කළ කලෙහි පසු කාලයේදී සීමා භූමිය හැඳිනගත හැකි වීමට නිමිත්ත කරගත් ජලයේ පිහිටි තැන්වල ගල් ටැම් පිහිට විය යුතුය. අඤ්‍ය ස්ථීර සලකුණක් හෝ පිහිට විය යුතුය. සීමා සම්මුතිය සංඝ කර්මය කිරීම සඳහාය. ඉඩම්වල අයිතිය පිළිබඳ කරුණක් නොවන බැවින් ඒ තැන්වල ගල්කණු පිහිට වීමෙන් භික්ෂූන්ටද වරදක් නොවේ. සීමා සම්මුතියේදී ඉඩම් අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් නැත. කවුරුන් අයත් බිමක වුවද සීමා බන්ධනය කළ හැක. සීමා බන්ධනය නිසා ඒ භූමිය සංගසතු වන්නේ නොවේ. සීමා බන්ධනය විනය කර්මය කළ හැකි වීමට හතර නමකට නොඅඩු භික්ෂු පිරිසක් එක්රැස් විය යුතුය. සීමා බන්ධනය කරන්නේද ග්‍රාම සීමාව තුලය. එබැවින් සීමා බන්ධනය කරන කලෙහි ඒ ගම තුල බද්ධ සීමාවලට නොපිවිස ඉන්නා සියලු භික්ෂූන් ඒ ස්ථානයට පමුණුවා ගත යුතුය. පමුණුවා ගත නොහැන භික්ෂූන්ගේ ඡන්දය ගත යුතුය. එසේ කිරීමෙන් සීමා බන්ධනය පිරිස සම්පත්තියෙන් යුක්ත වෙයි. සීමා බන්ධනය කරන ගම තුල ඡන්දය නොදී එතනට නොපැමිණ එක භික්ෂුවකතු වූයේ නම් පරිස විපත්‍ය නිසා සීමා බන්ධනය සිදු නොවේයි. සමහර ගම්වල විනයෙහි විශාරද නොවූවන් විසින් නුසුදුසු පරිදි බන්ධනය කළ විපත්ති සීමාද තිබිය හැකිය. එබඳු සීමා අසීමා බැවින් සීමා බන්ධනය කරන ගම තුළ එබඳු අසීමාවක ඡන්දය නුදුන් භික්ෂුවක් වී නම් එයින් නව සීමාවද අසීමාවක් වෙයි. කලින් තිබෙන සීමාවල తත්වය නොදත හැකි බැවින් යම්කිසි ගමක සීමාවක් බඳින කලෙහි ඒ ගම වෙසෙන සියලුම භික්ෂූන් එතනට පමුණුවාගෙන සැකසහිත භික්ෂූන් ගමින් බැහැර කර සීමා බන්ධනය කිරීම වඩා හොඳ නිසක ක්‍රමයයි. බුදුන් වහන්සේ විසින් සීමා බන්ධනය සඳහා වදාළ කර්මවාක්‍ය නොවරදවා කියා බන්ධනය කිරීමෙන් සීමා බන්ධන කර්මය කර්ම වාක්ක සම්පත්තියෙන් යුක්ත වෙයි. නව සීමා බන්ධනය සීමා බන්ධනය විනාඩි ගණනකදී සිදු කළ හැකි කර්මයකි. එයට ඇති දුෂ්කර දෙය සීමා භූමිය සුද්ධ කර ගැනීමය. සංඝයා විසින් ත්‍රිවිධ සම්පත්තියෙන් යුක්ත කොට සීමාවක් සම්මත කළ කලෙහි එහි මායිම් සලකුණු සියල්ල නැති වී ගියේද සීමාව දන්නා භික්ෂූන් නැති වී ගියේද සංඝයා විසින් කර්ම වාක්‍යයෙන් සම්මෝහනණය නොකරන ලදුවේ නම් සියලු විනය කර්ම කිරීමට සුදුසු සීමාවක් වශයෙන් එය ශාසන අන්තර්දානය දක්වාම පවතින්නේය. පොළොවේ පස ඉවත් කර සීමා භූමියක් ජලාශයක් කළේද ඒ බිම සීමාවමය. වරක් සම්මත කළ සීමාවක් නැවත අසීමාවක් වීමට සංඝයා විසින් කර්ම වාක්‍යයෙන් සම්මෝහරණය කළ යුතුය. සම්මෝහරණයෙන් පසු ගල්කණු ආදී නිමිති ඇතද ඒ බිම අසීමාවකි. මේ දිවයිනෙහි බුදුසසුන පිහිටා දැනට වර්ෂ 2000කට අධික කාලයක් ඉක්ම ඇත්තේය. ඒ දීර්ඝ කාලය තුල රටේ තනින් තන ඇති වී ලකුණකදු ඉතිරි නොවි අභාවයට ගිය විහාරස්ථාන බොහෝය. ඒවායේ විනය කර්ම කිරීමට සීමා බැඳ තිබුණු බවටද සැකයක් නැත. ඒවායේ සලකුණුද අද දක්නට නැත. සලකුණු නැතද අදත් ඒ බිම විනය කර්ම කිරීමට සුදුසු සීමාය. මේ රටේ ඒ නොදත හැකි පුරාණ සීමා අසවල් තැන නැතය කියා නොකිය හැකිය. සීමා බන්ධනයකට බිමක් මේ රටෙන් තෝරාගත් කලෙහි එය සමහර විට එයට වඩා මහත් වූ පුරාණ සීමාවක් ඇතුළේම විය හැකිය. සමහර විට පුරාණ කුඩා සීමාවක් සම්පූර්ණයෙන්ම එයට අසු වී තිබිය හැකිය. සමහර විට පුරාණ සීමාවකින් කොටසක් එයට අසු වී තිබිය හැකිය. සමහර විට ඒ බිම පුරාණ සීමාවක් හා ගැටී තිබිය හැකිය. ඉදින් සීමා සම්මුතියට තෝරාගත් බිම පුරාණ සීමාවක් ඇතුළේම වූවක් නම් සීමාවක් තුල තවත් සීමාවක් සම්මත කළ නොහෙන බැවින් එය පුරාණ සීමාවම මිස නව සීමාවක් නොවේ. එසේ සම්මත කරගත් සීමාව තුල කර්ම කරන අවස්ථාවේදී පුරාණ සීමාවට අයත් ප්‍රදේශයේහි අන් භික්ෂුවක් වී නම් ඒ කර්ම වර්ග කර්ම වීමෙන් සිද්ධියට නොපැමිණෙයි. ඉදින් එහි විනය කර්මයක් කරන අවස්ථාවෙහි පුරාණ සීමා භූමිය තුල අන් භික්ෂුවක් නොවී නම් ඒ කර්මය සිද්ධියට පැමිණෙයි. න භික්ඛවේ සීමාය සීමා අජ්ජෝත්තාරිත්තබ්බා යෝ අජ්ජෝරත්තත්තේය ආපත්‍ති දුක්ඛටස්ස යයි විනේහි වදාරා ඇති බැවින් සම්පූර්ණ පුරාණ සීමාවක් හෝ පුරාණ සීමාවකින් කොටසක් හෝ හසුකොට නව සීමාවක් සම්මත නොකළ යුතුය. එසේ කළහොත් යේසං භික්ඛවේ සීමා පච්චා සම්මතා තේසං තං කම්මං අදම්මකං කුප්පං අට්ඨානාරහං යන බුද්ධ ආඥාව පරිදි ඒ සීමාව සීමාවක් නොවේ. නබික්ඛවේ සීමාය සීමා සම්බින්දි තබ්බා යෝ සම්බින්දෙය්‍ය ආපatti දුක්ඛටස්ස යනු වදාළ බැවින් පුරාණ සීමා භූමියක් හා මිශ්‍ර කොට පුරාණ සීමා භූමියක් හා ගටා නව සීමාවක් සම්මත නොකළ යුතුය. එසේ සම්මත කළහොත් එයද අසීමාවකි. පුරාණ සීමා භූමිය අසුවීමෙන් අලුතෙන් බඳිනා සීමා අසීමා විය හැකි බැවින් නව සීමා බන්ධනය කිරීමේදී විනයදරයෝ පළමු කොට භූමිය ශුද්ධ කෙරෙති. භූමි ශුද්ධිය කළ යුත්තේ කර්ම වාක්‍යයෙන් සීමා සම්මෝහනණය කිරීමෙනි. මායම් සලකුණු ඇති මායම් දන්නා සීමාවක් සමෝහනණය කිරීම අපහසු කාර්යයක් නොවේ. හතර නමකට නොඅඩු භික්ෂු පිරිසක් ඒ සීමා භූමියට පිවිස සමෝහනන කර්ම වාක්‍ය කී කලෙහි සීමා සමෝහරණය සිදුවේ. මේ කාලයේ නව සීමාවක් බන්ධනය කිරීමේදී කරන්නට සිදුවන්නේ මායිම් ලකුණු නැති නොදන්නා සීමාවෙන් සමෝහනනය කිරීමකි. එය පහසු කාර්යයක් නොවේ. එබැවින් නව සීමා බන්ධනයක් සඳහා නිසක ලෙස බිමක් සුද්ධ කර ගැනීමට කාලය බොහෝ ගත වෙයි. දිග පළලින් තුන් යොදුන් දක්වා මහත් වූ සීමාද ඇත්තේය. කුඩා සීමාද ඇත්තේය. යම් බොහෝ ගණනක් අසු වී ඇති මායිම් නොදන්නා මහා සීමාවක් සමෝහරණය අතිදුෂ්කරය එක් තැනක භික්ෂූන් රැස්ව සීමා සමෝහරණය කරන කල්හි ඒ මහා සීමාව තුළ අන්තැන්වල භික්ෂූන් සිටිය හැකි බැවිනි සීමාවක් සමෝහරණය කරන කල්හි අත් පසට නොපැමිණ ඒ සීමාව තුළ කොතනක හෝ භික්ෂුවක් වුවහොත් ඒ සමෝහරණය කර්මය වර්ග කර්මයක් වීමෙන් සීමා සමෝහරණය සිදු නොවේ. එබැවින් දැනට සීමා බන්ධනය කරන තැන්වලට පුරාණ මහා සීමා 80 හොත් ඒ සීමා සියල්ලම අසීමා වෙයි. මෙයට සැනසෙල්ලට ඇත්තා වූ එකම කාරණය නම් මහා සීමා සුලබ නොවීමය. බොහෝ සෙයින් රටේ දක්නා ලැබෙන සීමා දෙගින් පළලින් රියන් 100කට අඩු ඒවාය. අනුරාධපුරයේ මහා සීමාව හැර මේ රටේ අන්තනක මහා සීමාවක් බඳන ලද බව අසන්නටද නැත. භික්ෂූන් විසින් බොහෝ සෙයින් අතීතයේ බැඳ තිබෙන්නේද මෙකල බඳින්නේද කුඩා සීමාය. ඒ නිසා රටේ ඒ ඒ තැන්වල තිබිය යුත්තේද කුඩා සීමා භූමිය. බඹ 20ක 30ක මානයේ ඉන්නා භික්ෂූන් එක් වී සමෝහරණය කළ කලෙහි ඒ සීමා සමෝහරණය සිදු විය හැකිය. මේ පොළොවේහි පුරාණ සීමා භූමිය වලට අසුවන තැන් වලට වඩා ඇත්තේ සීමා වලට නොහසුවන තැන්ය. එබැවින් නව සීමාවක් බන්ධනය කරන භූමියක් පුරාණ සීමා භූමියකට හසු වීම සිදුවන්නේද කලාතුරකිනි. එබැවින් විශාල ප්‍රදේශයක් භික්ෂූන්ගෙන් හිස් නොකොට සමෝහරණ කර්මය කොට බිම ශුද්ධ කරගෙන දැනට බන්ධනය කරන සීමා ගැන සැකකල යුත්තක්ද නැත. සීමා භූමි සුද්ධිය නව සීමාවක් බන්ධනය කරන කල්හි භූමිය සුද්ධ කරන්නේ මෙසේය. සීමා බන්ධනය ගන්නා භූමි භාගය හා එයින් පිටින් සතර දිශාවෙන්ම බඹ දෙකක් පමණ භූමියක් සමකොට පිරිසිදු කොට මංච ප්‍රමාණ කොටු වලට වෙන් කළ යුතුය. ඒ කරන කලෙහි කූඤ්‍ය ගසා ලනු ඇඳ ඉරි ඇඳීමෙන් හෝ හුණු ආදී ද්‍රව්‍යකින් ඉරි ගැසීමෙන් හෝ සියලුම කොටුවල සතර කොනට කූඤ්‍ය ගසා තැබීමෙන් හෝ පිරිසුදු ලෙස කළ යුතුය. ඉක්බීති හතර නමක් වූ හෝ පස් නමක් ස නමක් වූ හෝ භික්ෂූන් පිරිසක් විසින් සියලුම කොටුවල සිට පිළිවෙලින් සීමා සමෝහරණ කර්මය කළ යුතුය. එය කරන කලෙහි ඒ කර්මයට සහභාගී නොවන සියලුම භික්ෂූන් ගමෙන්ම බැහැර කොට ග්‍රාම ශුද්ධියත් කරගෙනම කරතොත් වඩා හොඳය. ගම ශුද්ධ කළ නොහැතොත් ඒ සමීපයේහි බඹ 20ක් 25ක් තරම් ප්‍රමාණයෙන් අන්‍ය භික්ෂූන් බැහැර කර සමෝහරණ කර්මය කළ යුතුය. කර්මයට සහභාගී වෙන භික්ෂූන්ගේ කර්මයට යෝග්‍ය අයෝග්‍ය භාවය තේරුම් ගැනීමද දුෂ්කර බැවින් වෙනස් වෙනස් වූ භික්ෂූන් සමූහ ලවා සමෝහරණ කර්මය දෙතුන් වරක් කරවීම ශුද්ධිය පිණිසත් සීමාව පිළිබඳ සැක දුරු කරවීමටත් හොඳය. මේ කර්මය කරන කල්හි විනය නොදත් ඇතැම් භික්ෂූන්ට කර්මය කරනු බලා සිටින්නට ඒ සමීපයට එන්නට සිත් වනු ඇත. භික්ෂූන් සමීපයට එතොත් වැළැක්විය යුතුය. මංච ප්‍රමාණය යනු දිගින් පස්ලියනක් හා පළලින් දෙරියනක් හමාරක් වූ ප්‍රමාණයයි. යම් කිසි භූමියක එසේ වෙන් කළ ගැබ් සියල්ලෙහිම සංඝයා සිට සමෝහරණ කර්මය කළ කලෙහි පුරාණ සීමාවකින් කෙබඳු කොටසක් හෝ ඒ භූමියට හසු වී තිබුණා නම් ඒ සීමා සමෝහරණය වී භූමිය සුද්ධ වන්නේය. නව සීමා භූමියක් සුද්ධ කර ගැනීමට මෙසේ සමෝහරණය කරන්නේ කොතැනක ඇතද යන බව නොදන්නා සීමාවකි. සීමා සමෝහරණයක් සිදුවන්නේද ඒ කර්මය කරන භික්ෂූන් සමෝහරණය කරන සීමාව තුලම සිට සමෝහරණය කළහොත්ය. සමෝහරණ කර්මය කරන භික්ෂූන් හතර නමගෙන් එක් නමක්වත් සීමා භූමියෙන් පිටත සිටියේ නම් සමෝහරණය සිදු නොවේ. ගැබ් වෙන්කොට සෑම තැනම සිට සීමා සමෝහරණය කළ යුත්තේ කොතැනක සීමාවක් තිබුණත් සමෝහරණය වීම පිණිසය. නව සීමාව බන්ධනය කරන භූමි භාගයට සමහර විට භික්ෂූන් හතර නමකට ඉන්නට ප්‍රමාණ නොවන තරමේ කුඩා කොටසක් පුරාණ සීමාවකින් හසු වී තිබිය හැකිය. නව සීමාව බන්ධනය කරන භූමි භාගයේහි පමණක් සමෝහරණ කර්මය කිරීමෙන් ඒ කුඩා කොටස හසු වී ඇති සීමාව සමෝහරණය නොවේ. එය තුල සංගයා සිට සමෝහරණය නොකරන බැවිනි. යටත් පිරිසෙන් බඹ දෙකක මානෙයවත් නම සීමාවෙන් පිටත භූමියේහි සමෝහරණ කර්මය කළ යුත්තේ එහෙයිනි. සමෝහරණ කර්මය කරන සමීපයට තවත් භික්ෂූන්ට පැමිණෙන්නට නොදිය යුත්තේ සමෝහරණය කරන පුරාණ සීමාවට ඒ කර්මය කරද්දී තවත් භික්ෂූන් ඇතුළු වී සිටියහොත් සමෝහරණය සිදු නොවන බැවිනි. සීමා භික්ඛවේ සමෝහනන්තේන පඨමං තීවරච්ඡේන අවිප්පවාසෝ සමෝහතබ්බෝ පච්චා සමාන සංවාසා සීමා සමෝහන් තබ්බා යන විනය නීතිය පරිදි සීමා සමෝහරණය කරන කල්හි පළමු කොට අවිප්‍රවාස සීමා සමෝහරණ කර්ම වාක්‍යෙන් අවිප්‍රවාස සීමා සමෝහරණය කළ යුතුය ඉක්බිති සමාන සංවාස සීමා සමෝහරණ කර්ම වාක්‍යයෙන් සමාන සංවාස සීමා සමෝහරණය කළ යුතුය. සමාන සංවාස සීමා හා අවිප්පවාස සීමා අවිප්පවාස සීමා එකම භූමියෙහිම ඇති බැවින් දෙආකාරයෙන්ම සමෝහරණය නොකළහොත් භූමි ශුද්ධිය නොවේ. කියන ලද පරිදි ක්‍රමානුකූලව සමෝහනන කර්මය කළ පසු ඒ භූමි භාගයට හසු වූ පුරාණ සීමා වී නම් ඒ සියල්ලම නැති වී ඒ බිම ශුද්ධ ග්‍රාම සීමාව වන්නේය. ග්‍රාම සීමාවෙහිද සියලු විනය කර්ම කළ හැකිය. සීමා බන්ධනය කරන්නේද ග්‍රාම සීමාව තුලමය. ගමම සියලු විනය කර්ම වලට සුදුසු සීමා වී තිබියදී එහි තවත් සීමා බන්ධනය කරන්නේ විනය කර්ම කිරීම පහසු වීමටය. ග්‍රාම සීමාවෙහි විනය කර්මයක් කරතොත් ගම තුල ඉන්නා සියලු භික්ෂූන් එතනට රැස් කර ගත යුතුය. නොපැමිණිය හැකි භික්ෂූන්ගේ ඡන්දය ගෙන්වා ගත යුතුය. එසේ කොට විනය කර්මයක් කරන කලෙහි හදිසියෙන් ඒ ගමේ කොතැනකට හෝ භික්ෂුවක් පැමිණියේ නම් එයින් කර්ම විපත්තිය වෙයි. කරුණු මෙසේ හේයින් ග්‍රාම සීමාවල නිතර විනය කර්ම කිරීම පහසු නැත. කුඩා සීමාවක් බැඳගත් කලෙහි විනය කර්මයකට එක් රැස් කරගත යුත්තේ ඒ සීමාව තුල ඉන්නා භික්ෂූන් පමණය. සීමාවෙන් පිටත පෙනී වුවද කොතෙක් භික්ෂූන් සිටියේද එයින් සීමාව තුල කරන කර්මවලට හානියක් නැත. කුඩා සීමා බන්ධනය කරන්නේ ඒ ප්‍රයෝජනය සඳහාය. ක්‍රමානුකූලව සීමා සමූහණය කොට භූමිය ශුද්ධ කරගත් පසු පාෂාණ නිමිත්තෙන් සීමා බන්ධනය කරන්නේ නම් හතර දිශාවෙහි හෝ අට දිශාවෙහි හෝ ප්‍රමාණවත් ගල්ටැම් පිහිටවිය යුතුය. උදක නිමිත්තෙන් සීමා බන්ධනය කරන්නේ නම් හතර දිශාවෙහි හෝ අට දිශාවෙහිම හෝ වලවල් හාරවා ජලය පිරවිය යුතුය. භූමි ශුද්ධියට කරන්නට කලින් ගල්කුණු සිටවා තැබීමද වරදක් නැත. පිළියෙල කළ නිමිති ඇතුළත සීමා බන්ධනය කරන කාලයේහි ඒ ඒ ගමෙහි වෙසෙන සභාග භික්ෂූන් සැමදෙනාම ඒ සීමා භූමියට පමුණුවා ගත යුතුය. එතනට නොපමින ඒ ගම තුල වෙසෙන තවත් භික්ෂූහු වෙත්නම් ඒ භික්ෂූන්ගේ ඡන්දය ගෙන්වා ගත යුතුය. කර්මය කරන වේලාවට එතනට නොපමිනෙන භික්ෂූන්ට ඒ ගමෙහි පිටතට වී ඉන්නට හෝ සැලැස්සිය යුතුය. හදිසියෙන් ගමට ඇතුළු වන ආගන්තුක භික්ෂූන් නැවැත්වීම පිණිස මාර්ගවල ආරක්ෂකයන් තැබිය යුතුය. සීමා බන්ධන කර්මය කරන අතර ගමින් වැටි ඇති මාර්ගයක රථයක් වුවද භික්ෂුවක් ගමන් කළේ නම් සීමා බන්ධනය ව්‍යාර්ථ වේ. ගම ආරක්ෂා කොට සීමා බන්ධන ස්ථානයට සංඝයා රැස් වූ පසු ප්‍රථමයෙන් බන්ධනය කරන සීමාවේ නිමිති සංඝයාට ඇසෙනසේ කිය යුතුය. ඒ කල යුත්තේ කර්ම වාක්‍ය කියන භික්ෂූන් වහන්සේ විසිනි. කර්ම වාක්‍ය කියන භික්ෂුව නැගී සීමා භූමියේ නැගෙනහිර දිග සිට පුරත්තිමාය දිසාය කිං නිමිත්තං යයි නැගෙනහිර දිශාවේ නිමිත්ත කුමක්දයි විචාල යුතුය. නිමිත්ත ගල්කණුවක් නම් අනිකෙකු විසින් පාසානෝ වන්තේ යයි ඒට පිළිතුරු දිය යුතුය. පිළිතුරු දීම අනුසම්පන්නයෙකු විසින්ද කළද වරදක් නැත. ඉක්බිති විනයදරයා විසින් සංඝයාට ඇසෙනසේ ඒසෝ පාසානෝ නිමිත්තං යයි නිමිත්ත කිය යුතුය. ඉක්බිති ගිනිකොනට ගොස් පුරිත්තිමාය අනුදිසායකින් නිමිත්තං යයි විචාලිතිය. එහි නිමිත්ත ගල්ටඹක් නම් පාසානෝ බන්තේ යයි පිළිතුරු දිය යුතුය. ඉක්බිති විනේදරයා විසින් ඒසෝ පාසානෝ නිමිත්තං යයි නිමිත්ත කිය යුතුය. මෙසේ පිළිවෙලින් අට දිගම නිමිති විචාරා කියා අවසන් කළ පසු නිමිත්තේ නිමිත්ත සම්බන්ධ වනු පිණිස නැවතද නැගෙනහිරට ගොස් පළමු කී පරිද්දෙන්ම නිමිත්ත විචාරා කිය යුතුය. මෙසේ එක් වරක් නිමිත්ත කීර්තනයද ප්‍රමාණ වෙයි. එහෙත් තුන්වරක්ම එසේ කළතොත් වඩාත් හොඳය. නිමිත්ත කීර්තනය කරන කලෙහි එක් දිශාවක නිමිති බොහෝ ගණනක් ඇතනම් පුරිත්තිමාය දිසායකින් නිමිත්තං යයි පළමුවන නිමිත්ත ਵਿਚාරා එතන පටන් ඇති නිමිති පුරිත්තිමාය දිසාය අපරංකින් නිමිත්තං යයි නිමිති අතීතා ਵਿਚාරමින් කීර්තනය කළ යුතුය. ඉදිරි දිශාවලදීද එසේම පිළිපැදිය යුතුය. නිමිත්ත කීර්තනයෙන් පසු සීමං භික්ඛවේ සමන්තනේතේන පඨමං සමාන සංවාසෝ සීමා සමන්තිතබ්බා පච්චා තිච්චරේන අවිප්පවාසෝ සමන්තිතබ්බෝ යයි වදාළ පරිදි සීමා සම්මුතිය කිරීමේදී ප්‍රථමයෙන් සමාන සංවාස සීමා සම්මුතිය කළ යුතුය. පසුව සුදුසු පරිදි ඒ බිමම තිචීවරේන අවිප්පවාස සම්මුතිය කළ යුතුය. බුද්ධ ආඥා පරිදි නවරදවා සුනාතුමේ බන්තේ සංඝෝ යනාදී සීමා බන්ධන කර්ම වාක්‍ය කියා අවසන් කරනු සමගම කීර්තනය කළ නිමිති ඇතුළත වූ භූමි භාගය පෘථිවි සන්දාරක ජලය තෙක්ම සංඝයාගේ විනය කර්මයන්ට සුදුසු සීමා භූමිය වන්නේය. මෙසේ වරක් සීමා බන්ධනය කළ භූමි භාගය සංඝයා විසින් නැවත සමෝහරණය නොකළහොත් සර්වඥ ශාසනය පවත්නා තාක් සීමාවක් වශයෙන්ම පවත්නාය. නැවත ඒ බිම අසීමාවක් කළ හැක්කේ සංඝයා විසින් පමණකි. පසු කලෙක පස් පුරවා සීමා භූමිය උස්කලේද ඒ බිම සීමාවමය. සීමා භූමිය යටකොට ගඟක් ගලා ගියේද එහි කණු සිටවා මැසි බැඳ විනය කර්මය කළ හැකිය. මහා සීමා ඛණ්ඩ සීමා වශයෙන් සීමා දෙකක් බන්ධනය කරතොත් ඒ සීමා දෙකට අතර හිස් භූමියක් ඉතිරි කළ යුතුය. ඛණ්ඩ සීමාවේ නිමිතිවලට පිටින් සීමාන්තරිකය වෙන්ව පෙනෙන පරිදි ගල් කණුද පිහිටවිය යුතුය. මෙකල මහා සීමා බන්ධනයක් නොකරන බැවින් ඛණ්ඩ සීමා මහා සීමා වශයෙන් සීමා බන්ධනය කිරීමේ ක්‍රමය මේ පොතට ඇතුළත් නොකරන ලදී. සීමා සමූහනන සීමා සම්මුති පිළිබඳ කර්ම වාක්‍ය තිචීවරේන අවිප්පවාස සීමා සමූහරණය සුනාතුමේ බන්තේ සංඝෝ යෝසෝ සංගේන තිචීවරේන අවිප්පවාසෝ සම්මතෝ යදි සංගස්ස පත්තකල්ලං සංඝෝ තං තිචීවරේන අවිප්පවාසං සමූහණෙය්‍ය ඒසා ඤත්ති සුනාතුමේ බන්තේ සංඝෝ යෝසෝ සංගේන තිචීවරේන අවිප්පවාසෝ සම්මතෝ සංඝෝ තං තිචීවරේන අවිප්පවාසං සමූහණන්ති යස්සාස්ම සමතෝ කමති ඒතස්සති චීවරේන අවිප්පවාසස්ස සමුගාතෝ සෝ තුන්හස්ස යස්ස නක්කමති සෝ වාසෙය්‍ය සමූහතෝ සෝ සංගේන තිචීවරේන අවිප්පවාසෝ කමති සංගස්ස තස්මා තුන්හි ඒව මේතං ධාරයාමි සමාන සංවාස සීමා සමෝහනණය සුනාතමේ බන්තේ සංඝෝ යාසා සංගේන සීමා සම්මතෝ සමාන සංවාසෝ ඒකූපෝසතා යදි සංගස්ස පත්ත කල්ලං සංඝෝ තං සීමං සමෝහනේය සමාන සංවාසං ඒකූපෝසතං ඒසා ඤත්ති සුනාතමේ බන්තේ සංඝෝ යාසා සංගේන සීමා සම්මතෝ සමාන සංවාසෝ ඒකූපෝසතෝ සංඝෝ තං සීමං සමූහන්ති සමාන සංවාසං ඒකූපෝසතං යස්සාස්ම සමතෝ කමති ඒතිසා සීමාය සමාන සංවාසාය ඒකූපෝසතාය සමුග්ගාතෝ සෝ තුන්හස්ස යස්ස නක්ඛමති සෝ වාසෙය්‍ය සමූහතාසා සීමා සංගේන සමාන සංවාසා ඒකූපෝසතා කමති සංගස්ස තස්මාතුන්හි ඒව මේ තං ධාරයාමි සීමා සම්මුතියේදී නිමිත්ත කීර්තනය පුරත්තිමාය දිසායකින් නිමිත්තං පාසානෝ බන්තේ ඒසෝ පාසානෝ නිමිත්තං පුරත්තිමාය අනුදිසායකින් නිමිත්තං පාසානෝ බන්තේ ඒසෝ පාසානෝ නිමිත්තං දක්ඛිනාය දිසායකින් නිමිත්තං පාසානෝ බන්තේ ඒසෝ පාසානෝ නිමිත්තං දක්ඛිනාය අනුදිසායකින් නිමිත්තං පාසානෝ බන්තේ ඒසෝ පාසානෝ නිමිත්තං පච්චිමාය දිසායකින් නිමිත්තං පාසානෝ බන්තේ ඒසෝ පාසානෝ නිමිත්තං පච්චිමාය අනුදිසායකින් නිමිත්තං පාසානෝ බන්තේ ඒසෝ පාසානෝ නිමිත්තං උත්තරාය දිසායකින් නිමිත්තං පාසානෝ බන්තේ ඒසෝ පාසානෝ නිමිත්තං උත්තරාය අනුදිසායකින් නිමිත්තං පාසානෝ බන්තේ ඒසෝ පාසානෝ නිමිත්තං පුරත්‍යමාය දිසායකින් නිමිත්තං පාසානෝ බන්ති ඒසෝ පාසානෝ නිමිත්තං සමාන සංවාස සීමා සම්මුතිය සුනාතුමේ බන්තේ සංඝෝ යාවතා සමන්තා නිමිත්තා කිත්තිතා යදි සංගස්ස පත්තකල්ලං සංඝෝ ඒතේහි නිමිත්තේහි සීමං සම්මන්නේය සමාන සංවාසං ඒකෝපෝසතං ඒසා ඤත්ති සුනාතුමේ බන්තේ සංඝෝ යාවතා සමන්තා නිමිත්තා කිත්තිතා සංඝෝ ඒතේහි නිමිත්තේහි සීමං සම්මන්නන්ති සමාන සංවාසං ඒකෝපෝස්සතං යස්ස ආස්ම සමතෝ කමති ඒතේහි නිමිත්තේහි සීමාය සම්මුති සමාන සංවාසාය ඒකෝපෝස්සතාය සෝ තුන්හස්ස යස්ස නක්ඛමති සෝ වාසෙය්‍ය සම්මතා සා සීමා සංගේන ඒතේහි නිමිත්තේහි සමාන සංවාසා ඒකෝපෝස්සතා කමති සංගස්ස තස්මා තුන්හි ඒව මේතං දහරයාමි අවිපවාස සීමා සම්මුතිය සුනාතුමේ බන්තේ සංඝෝ යාසා සංගේන සීමා සම්මතා සමාන සංවාසා ඒකූපෝසතා යදි සංගස්ස පත්ත කල්ලං සංගෝතං සීමං තිචීවරේන අවිප්පවාසං සම්මන්නේය තපෙත්වා ගාමංච ගාමෝපාචාරංච ඒසාඤ්ඤත්ති සුනාතුමේ බන්තේ සංඝෝ ව්‍යාසා සංගේන සීමා සම්මතා සමාන සංවාසා ඒකෝපෝසතා සංඝෝ තං සීමං තිචීවරේන අවිපවාසං සම්මන්ති ඨපෙත්වා ගාමංච ගාමෝපචාරංච යසාස්ම සමතෝ කමති ඒ තිස්සා සීමාය තිචීවරේන අවිපවාසාය සම්මුති ඨපෙත්වා ගාමංච ගාමෝපචාරංච සෝතුන්හස්ස යස්ස නක්ඛමති සෝ වාසෙය්‍ය සම්මතා සා සීමා සංගේන තිචීවරේන අවිප්පවාසා ඨපෙත්වා ගාමංච ගාමූපචාරංච කමති සංගස්ස තස්මා තුන්හි ඒව මේතං ධාරයාමි කර්ම කාරක සංඝයෝ චතුවග්ගා පංච වග්ගෝ දස වීසති වග්ගිකෝ අතිරේක වීසති වග්ගෝ පංච සංඝා විභාවිතා යනුවෙන් දැක්වෙන පරිදි චතුර් වර්ග සංගයාය පංච වර්ග සංගයාය දස වර්ග සංගයාය විංශති වර්ග සංගයාය අතිරේක විංශති වර්ග සංගයායයි සංගහු පස්වැදෑරුම් වෙති අබ්බාන කර්මය, උපසම්පදා කර්මය, සංඝ පවාරණ කර්මය යන මේ කර්ම හැර ඉතිරි කර්ම සියල්ල චතුර්වර්ග සංඝයා විසින් කළ හැකිය. අබ්බාන කර්මයත් මධ්‍ය දේශයේ උපසම්පදා කර්මයත් හැර ඉතිරි කර්ම සියල්ල පංච වර්ග සංඝයාට කළ හැකිය. අබ්බාන කර්මය හැර සියලු විනය කර්ම දස වර්ග සංඝයාට කළ හැකිය. විංශති වර්ග සංඝයාට හා අතිරේක විංශති වර්ග සංඝයාට සියලුම විනය කර්ම කළ හැකිය. කර්ම හතර අපලෝකන කර්මය ඥප්ති කර්මය ඥප්ති ဒ ුතිය කර්මය ඥප්ති චතුර්ථ කර්මය යයි විනය කර්ම හතර වර්ගයකි. සීමස්ත සංඝයා රැස්කොට නොපැමිණිය හැකිය වූන්ගේ ඡන්දය ගෙන කාරණය සංඝයාට තුන්වරක් දැන්වීම වශයෙන් සිදු කරන කර්මය අපලෝකන කර්ම නම් වෙයි. කියන ලද පරිදි සංඝයාගේ අනුමතියෙන් සුනාතුමේ බන්තේ සංඝෝ අජ්ජුසෝ පෝසතෝ පන්න රසෝ යදි සංගස්ස පත්තකල්ලං සංඝෝ උපෝසතං කරෙය්‍ය යනාදීන් ඥප්තියෙන් පමණක් සිදු කරන කර්මය ඥප්ති කර්ම නම් වෙයි සංඝයාගේ අනුමැතියෙන් ඥප්තිය සහිත එක් අනුශ්‍රවණයකින් සිදු කරන කර්මය ඥප්ති ද්විතීය කර්ම නමි. එක් ඥප්තියකින් හා අනුශ්‍රාවන තුනකින් සිදු කරන කර්මය ඥප්ති චතුර්ථ කර්මය නම් වෙයි. කර්ම වාක්‍යවල සුනාතුමේ බන්තේ සංඝෝ යන්නෙහි පටන් ඒසා ඥප්ති යන්න දක්වා ඇති పూర్ව කොට්ටාසය ඥප්තියයි. ඉන් මතුයෙහි ඇති සුනාතුමේ බන්තේ සංඝෝ යනාදී වගන්ති කොටස අනුශාවනයයි. මේ කර්මයන් අතුරෙන් අපලෝකන කර්ම වශයෙන් කළ යුත්ත අපලෝකණයෙන්ම මිස ඥප්ති කර්ම ආදී වශයෙන් නොකළ යුතුය. ඥප්ති කර්මයේද ඥාත්‍ය තබාම කළ යුතුය. අපලෝකන කර්මාදී වශයෙන් නොකළ යුතුය. ඤප්ති ද්විතීය කර්මයන් කෙරෙන් අපලෝකණයෙන් කල යුතුයද ඒවාද නොකල යුතු ඒවාද ඇත්තේය. සීමා සම්මුති සීමා සමෝහරණ කටින දාන කටිනුද්දාර කුටිවත්තු දේශනා විහාර වත්තු දේශනා යන කර්ම 6 ගරු කර්ම බැවින් ඤත්තිය ද්විතීය කර්ම වාක්‍ය කියාම කල යුතුය. අපලෝකණයෙන් නොකල යුතුය. ඉතිරි තෙලෙස් සම්මුතිය හා සේනාසන ගාහක මතක චීවරදාන සම්මුතියද යන මේවා ලඝු කර්ම බැවින් අපලෝකණයෙන් කිරීමෙන්ද වරදක් නැත. ඥප්ති කර්මය ඥප්ති චතුත්ථ කර්ම වශයෙන් නොකලම යුතුය. කර්ම වාක්‍ය කීමේදී අක්ෂර පද දෝෂයක් වී නම් ශුද්ධිය පිණිස නැවත නැවත කීම වටිනේය. එසේ කිරීම අසිද්ධි කර්මයේ සිද්ධිය පිණිසද සිද්ධි කර්මයේ දල්හි කර්මය පිණිසද වෙයි. ඥප්ති චතුර්ථ කර්මය ඥප්ති තබා තුන්වර අනුශ්‍රාවණය කොටම කළ යුතුය. අපලෝකන කර්ම ආදී වශයෙන් නොකළ යුතුය. කර්ම විපatti කර්ම විපatti යනු කර්මයේ වරදය වර්ධවා කළ කර්මය කෙලේද කර්මයක් නොවේ. එබැවින් විනය කර්ම කරන කල්හි කොතනකවත් වරදක් ඇති නොවන පරිදි ඊතා ශුද්ධ ලෙස කළ යුතුය. ඉමානි චත්තාරි කම්මානි කතිහා කරේහි විපජ්ජಂತಿ පංචවකාරේහි විපජ්ජಂತಿ වත්තුනෝවා ඤත්තිතෝවා අනුසාවනෝතෝවා සීමාතෝවා පරිසතෝවා යයි පරිවාරයේහි දැක්වෙන පරිදි ඉහතකී සතර වැදෑරුම් කර්මයෝ වස්තුවය ඥප්තියය අනුශ්‍රාවණයය සීමාවය පිරිස යන මොවුන්ගේ වශයෙන් විපත්ති කර්මයෝ වෙති අධර්ම කර්මයෝ වෙති සම්මුඛා කරණීයං කම්මං අසම්මුඛා කරෝති වත්තු විපන්නං අදම්ම කම්මං යනාදීන් පරිවාරයේහි දැක්වෙන පරිදි සම්මුඛයේහි කළ යුතු කර්මයක් අසම්මුඛයේහි කෙරේ නම් පිළිවිස කළ යුතු කර්මයක් නොවිචාරා කෙරේ නම් ප්‍රතිඥාවෙන් කළ යුතු කර්මයක් ප්‍රතිඥාවක් නැතිව කෙරේ නම් සති විනය දිය යුත්තහුට අමෝල්හ විනය දේ නම් අමෝල්හ විනය දිය යුත්තහුට තස්ස පාපීය සිකා කර්මය කෙරේ නම් තස්ස පාපීය සිකා කර්මය කලේ යුත්තහුට තර්ජනීය කර්මය කෙරේ නම් තර්ජනීය කර්මය කලේ යුත්තහුට නියස්ස කර්මය කෙරේ නම් නියස්ස කර්මය කලේ යුත්තහුට පබ්බාජනීය කර්මය කෙරේ නම් පබ්බාජනීය කර්මය කලේ යුත්තහුට පටිසාරණීය කර්මය කෙරේ නම් පටිසාරණීය කර්මය කලේ යුත්තහුට උක්ෂේපණීය කර්මය කෙරේ නම් උක්ෂේපණීය කර්මය කළ යුත්තේට පිරිවෙස දේනම් පිරිවෙස දිය යුත්තාට මූලාය පටිකස්සනය කෙරේනම් මූලාය පටිකස්සනය කළ යුත්තේට මානත දේනම් මානත දිය යුත්තේට අබ්බාන කර්මය කෙරේනම් අබ්බාන කර්මය කළ යුත්තේට උපසම්පදා කර්මය කෙරේනම් පෝය නොවන දිනයක පෝය කෙරේනම් අපවාරණේහි පවාරණය කරේ නම් පණ්ඩකයෙකු උපසම්පදා කරේ නම් තිත්‍ය පක්කන්තකයෙකු තිරිසනෙකු මාතෘඝාතකයෙකු පීතෘඝාතකයෙකු අරහන්තඝාතකයෙකු භික්ෂුණී දූෂකයෙකු සංඝ බේදකයෙකු ලෝහිතුත්පාදකයෙකු උබතෝ ව්‍යංජනයෙකු 28 වයසට අඩු වයස් ඇතියෙකු යනාදී අය උපසම්පදා කෙරේ නම් වස්තු විපන්න අධර්ම කර්මයෝය අන්තරායන් ඇති කලෙහි දූතිකාවක මගින් කරන භික්ෂුණී උපසම්පදාවය පත්ත නිකුජ්ජණය උම්මත්තක සම්මුතියය සේක සම්මුතිය බ්‍රහ්ම දණ්ඩය ප්‍රකාශනීය කර්මය අවන්දීය කර්මය යන කර්ම 8 අසම්මුඛයේද කිරීමට සුදුසු කර්මයෝය ඉතිරි කර්ම සියල්ලම කළ යුත්තේ කර්මාර්හ පුද්ගලයාගේ සම්මුඛයේය. පුද්ගලයාගේ අසම්මුඛයේහි කරන ලද්දාහු ඒ කර්මයෝ වස්තු විපන්න අධර්ම කර්මයෝ වෙති. අවිනය කර්මයෝ වෙති. පිළිවිස කළ යුතු කර්මයේහි පුද්ගලයාගෙන් පිළිවිසීමම වස්තුවය. නොපිළිවිස කළ කලෙහි ඒ කර්මය වස්තු විපන්නතාවයෙන් අධර්ම කර්මයක් වෙයි. උපසම්පදා ආදී කර්මයන්ට නුසුදුසු පුද්ගලයන්ට උපසම්පදා ආදී කර්ම කිරීමේදී ඒ පුද්ගලයන්ගේ නුසුදුසු බවම වස්තු විපන්න භාවයයි. පංචහාකාරේහි ඤත්තිතෝ කම්මානි විපජ්ජಂತಿ වත්තු න පරාමාසති සංඝං න පරාමාසති පුද්ගලෝ න පරාසමති ඤත්තිං න පරාමසති පච්චා වා ඤත්තිං තපෙති ඉමේහි පංචවහාකාරේහි ඤත්තිතෝ කම්මානි විපජ්ජಂತಿ යයි පරිවාරයේහි දැක්වෙන පරිදි වස්තුව පරාමර්ශණය නොකිරීම සංඝයා පරාමර්ශණය නොකිරීම පුද්ගලයා පරාමර්ශණය නොකිරීම ඤත්තිය පරාමර්ශණය නොකිරීම පසුව හෝ ඥාතිය තැබීමය යන කරුණු පසින් ඥාතියෙන් කර්මය විපත්තියට පැමිණෙති. එහි වස්තුව පරාමර්ශණය නොකිරීමය යනු උපසම්පදා ආදී කර්ම කරන කලෙහි කර්මාර්හයාගේ නාමය නොයදා ඥාප්තිය කීමය. සුනාතුමේ බන්තේ සංඝෝ අයං නාගෝ ආයස්මතෝ තිස්සස්ස උපසම්පදා පෙක්ඛා යයි කිය යුතු තැන උපසම්පදා අපේක්ෂකයාගේ නම හැර සුනාතුමේ බන්තේ සංඝෝ ආයස්මතෝ තිස්සස්ස උපසම්පදා පෙක්ඛෝ යයි කර්ම වාක්‍ය කීම වස්තු පරාමර්ශණය නොකිරීමය සුනාතුමේ බන්තේ සංඝෝ අයං නාගෝ ආයස්මතෝ තිස්සස්ස උපසම්පදා පෙක්ඛෝ යයි කිය යුතු තැන සංඝෝ යනු නොකියා සුනාතුමේ බන්තේ අයං නාගෝ ආයස්මතෝ තිස්සස් උපසම්පදාපෙක්ඛා යයි කීම සංඝයා පරාමර්ශණය නොකිරීමය පුද්ගලයා පරාමර්ශණය නොකිරීමේ යනු උපසම්පදා අපේක්ෂකයාගේ උපාධ්‍යායාගේ නම නොකියා හැරීමය සුනාතුමේ බන්තේ සංඝෝ අයං නාගෝ ආයස්මතෝ තිස්සස්ස උපසම්පදා පෙක්ඛා යයි කිය යුතු තන සුනාතුමේ බන්තේ සංඝෝ අයං නාගෝ උපසම්පදා පෙක්ඛා යයි කීම පුද්ගලයා පරාමර්ශණය නොකිරීමය ඥාත්‍ය පරාමර්ශණය නොකිරීම යනු සම්පූර්ණේ ඥාත්‍ය නොකියා අනුශ්‍රාවණය පමණක් කීමය. පසුව ඥාත්‍ය තැබීම යනු පළමුව අනුශ්‍රාවණය කියා පසුව ඒසා ඤත්ති යයි කියා කමති සංගස්ස තස්මා තුන්හි ඒව මේතං ධාරයාමි යයි කීමය පංචවහකාරේහි අනුසාවනතෝ කම්මාති විසජ්ජන් විපජ්ජಂತಿ වත්තුන පරාමාසති සංගං න පරාමසති පුග්ගලං න පරාමසති සාවනං ආපේති අකාලේ සාවේති ඉමේහි පංචවාකාරේහි අනුසාවනතෝ කම්මානි විපජ්ජಂತಿ යයි පරිවාරයේහි දැක්වෙන පරිදි වස්තුව පරාමර්ශණය නොකිරීමය සංඝයා පරාමර්ශණය නොකිරීමය පුද්ගලයා පරාමර්ශණය නොකිරීමය අනුශාවනය පිරිහෙවීමය අකාලේහි අනුශාවනය කිරීමය යන කරුණු පහින් අනුශාවනණයෙන් කර්මයෝ විපතට පැමිණෙති මෙහිද වස්තු පරාමර්ශය නොකිරීමේ ආදිය ඥාත්‍ය ගැන කී පරිදි දත යුතුයි. අනුශ්‍රාවණය පිරිහෙවීම යනු ඥාත්‍ය පමණක් කියා අනුශ්‍රාවණය නොකියා හැරීමය. අකුරු හා වචන වර්ධවා කීමය යනු කරුණ දෙකය. අනුශ්‍රාවණය පමණක් නොව ඥාත්‍යද නොවරදවා කිය යුතුය. කර්ම වාක්‍ය කියන භික්ෂූන් විසින් සිතිලං දනිතංච දීග රස්සං ගරුකං ලහුකංච නිග්ගහිතං සම්බන්ධං වවත්තිතං විමුත්තං දසදා ව්‍යංජන බුද්ධියාප වේදෝ යන ගේන් දැක්වෙන කරුණු 16 සලකාගෙන එය කළ යුතුය. සිතිලය යනු අල්ප ප්‍රාණාක්ෂරයි. දනිතය යනු මහ ප්‍රාණාක්ෂරයි. නිග්ගහිතය යනු කරණයද තද කරගෙන විවෘත නො වූ සර්වාකාරයෙන්ද නොවැසූ මුඛයෙන් නාසයෙන් සුලං යවමින් උච්චාරණය කළ යුතු වූ බිඳුවයි. විමුක්තේ යනු කරණයද තදකර නොගෙන මුඛය විවෘත කොට හුස්ම මුඛයෙන් පිට කරමින් කිය යුතු අක්ෂරයි. මේ කරුණු හතර කර්ම වාක්‍ය කීමේදී විශේෂයෙන් සැලකිය යුතුය. සිතිලය ධනිතය කොටද ධනිතය සිතලය කොටද නිග්ගහිතේ විමුක්තය කොටද විමුක්තය නිග්ගහිතේ කොටද කර්ම වාක්‍ය කීමෙන් කර්මය කෝපය වන බවත් ඉතිරි කරුණු 6 වැරද වීමෙන් කර්මය කෝපය නොවන බවත් විනය අටුවාවෙහි දක්වා තිබේ. එහෙත් විනය කර්ම කිරීමේදී කියන ලද කරුණු 16ම පිළිබඳව සුද්ධිය ඇතිවන පරිදි කර්ම වාක්‍ය කිය යුතුය. අකාලේහි අනුශාවනය කිරීම යනු ඤත්තියට පළමුවෙන් අනුශාවනය කිරීමය. 11 වැදෑරුම් විපත්ති සීමාවන්හි කරන කර්මයෝ සීමා විපත්තියෙන් විපතට පැමිණෙති. විපත්ති සීමා 11 ඉහත සීමා බන්ධන විනය කර්ම විස්තරයේ කියා ඇත. ද්වාදසෙහි ආකාරයෙහි පරිසතෝ කම්මානි විපජ්ජಂತಿ යනාදීන් 12 ආකාරයකින් පිරිස නිසා කර්ම විපත්තිය වන බව පරිවාරයේහි දක්වා තිබේ. කරන විනය කර්මයට සෑහෙන පමණට සුදුසු භික්ෂූන් සීමාවට නොපැමිණීම ඡන්දය ගතියුතු භික්ෂූන්ගෙන් ඡන්දය නොගැනීම පැමිණි ඇතැම් භික්ෂූන් විසින් විරුද්ධත්වය ප්‍රකාශ කිරීමෙන් කර්මය වැළැක්වීමය යන කරුණු තුනෙන් පිරිස නිසා කර්ම විපත්තිය වෙයි මේ තුන් ආකාරය චතුර්වර්ග කරණීය ආදී කර්ම කොට්ටාස 4 හා යෙදීමෙන් පිරිස නිසා වන කර්ම විපත්තිය 12 ආකාර වෙයි. අධර්ම කර්ම ගැන පිළිපැදිය යුතු කරුණු. ෂඩ්වර්ගික භික්ෂූන් සංගමද අධර්ම කර්ම කරන්නට වූහ. ඒ බව භික්ෂූහු බුදුන් වහන්සේට සැලකලහ. එකල්හි තථාගතයන් වහන්සේ න භික්ඛවේ අදම්ම කම්මං කාතබ්බං යෝ කරෙය්‍ය ආපත්‍ති දුක්ඛටස්ස යයි අධර්ම කර්ම කරන භික්ෂුවට දුකලා ඇවතක් පනවා වදාළසේක එයින්ද නොනවති ඒ භික්ෂූහු අධර්ම කරන්නට වූහ භික්ෂූහු බුදුරජාන් වහන්සේට ඒ බව සැලකලෝය එකල්හි තථාගතයන් වහන්සේ අනුජානාමේ භික්ඛවේ අදම්ම කම්මේ කෛරමානේ පටික්කෝසිතුම් යනුවෙන් අධර්ම කර්මය කරන කල්හි එතනට රැස් වූ භික්ෂූන් විසින් විරුද්ධත්වයේ ප්‍රකාශ කොට වළක්වන්නට අනුදන වදාළසේක. එසේ කරන කල්හි ෂට්වර්ගීය භික්ෂූන් කෝපව ඒ භික්ෂූන්ට තර්ජනය කළෝය. ඒ බා බුදුරජාණන් වහන්සේට සැලකල කල්හි අනුජානාමි භික්ඛවේ දිට්ඨිම්පි ආචිකාතුම් යනුවෙන් මේ අධර්ම කර්මයකි. මේ අපට නුරුස්සන්නේ යැයි තමන්ගේ ලබ්ධිය ප්‍රකාශ කරන්නට අනුදන වදාළ සේක. ෂඩ්වර්ගිය භික්‍ෂූන් අධර්ම කර්ම කරන කල්හි භික්‍ෂූහු එය තමන්ට රුස්නා බව ෂඩ්වර්ගිය භික්‍ෂූන්ටම කීවෝය. එයින්ද කෝපවී ෂඩ්වර්ගිය භික්‍ෂූහු ඒ භික්‍ෂූන්ට තර්ජනය කළෝය. ඒ බව බුදුරජාණන් වහන්සේට සැල කළ කාලිහි අනුජානාමි භික්කවේ චතුහි පංචහි පටික්කෝසිතුම් දීහි තීහි දිට්ටං අවිකාතුම් ඒකේන අදිට්ඨාතු යනුවෙන් භික්ෂූන් හතර පස් දෙනෙකුන් විසින් වැළැක්වීම කරන්නටත් දෙතුන් දෙනෙකුන් විසින් ලබ්ධිය ප්‍රකාශ කරන්නටත් එක් භික්ෂුවක් විසින් අදිෂ්ඨානය කරන්නටත් අනුදෙන වදාළසේක. කර්ම වාක්‍ය කියන භික්ෂුව විසින් යස්ස නක්කමති සෝ වාසෙය්‍ය යයි කී කලෙහි ඒ අධර්ම කර්මයක් නම් අධම්ම කම්මං ඒතං න මේ තං කමති යයි එය නුරුස්නා භික්ෂූන් විසින් Tamanගේ ලබ්ධිය ප්‍රකාශ කළ යුතුය. සවම ඇසෙන සේ ප්‍රකාශ කිරීමට බියනම් තමා සමීපයේ වෙසෙන භික්ෂුවකට එය ප්‍රකාශ කළ යුතුය. එසේද නොකළ හැකිනම් නමේ තං කමති යයි ඊටා ගත යුතුය. කර්මයට සහභාගී වීම පිණිස සීමාවට පැමිණ සිටින භික්ෂුවක් විසින් පටික්කෝසණය කළ යටත් පිරිසෙන් තමා සමීපයේ සිටින භික්ෂුවකට වුවද තමාගේ අරුචිය ප්‍රකාශ කළ කර්මයක් කර්මයක් නොවේ. සීමාහි දීම මිස පසුව අන්තනකදී විරුද්ධත්වය ප්‍රකාශ කිරීමෙන් කර්ම විපක්තියක් නොවේ. අනුසම්පන්නයන්ගේ හා නානා සංවාසකයන්ගේද උපසම්පන්න උම්මත්තකයන්ගෙන්ද සිහිසන් නැතිවන තරමේ බලවත් වේදනාවෙන් පෙළෙන භික්ෂුවගේද සීමාවෙන් බැහැර සිටින භික්ෂුවගේද පටික්කෝසණයන් කර්මය අකර්මයක් නොවේ. මහාචාර්ය රේරුකාණේ චන්දවිමල මහා ස්තවීර පාදයන් වහන්සේ විසින් සම්පාදිත විනය කර්ම පොත නිමි.